බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස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 දස බල දරස්ස චතුයේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස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 සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයේ ඇතුවයි සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්තුනි මේ ධර්ම දේශනා මාලාවේ එක සූත්‍රයක් ඇසුරු කරගෙන බොහෝ ධර්ම කාරණා සාකච්ඡා කරමින් කරුණු සාකච්ඡා කරන සඳහන් කරන නිසා එක සූත්‍රයකින් දේශනා කීපයක් සිදු කළා. අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් මේ දේශනාවත් තරමක් දීර්ඝ සූත්‍ර දේශනාවක්. ඉති උත්තක පාළියේ සඳහන් වන පංච පුබ්බ නිමිත්ත සූත්‍රයේ හැටියට තමයි මේ සූත්‍රය හඳුන්වලා තියෙන්නේ. මේ සූත්‍ර දේශනාව මුල් කරගෙන මේ වෙනකොට ධර්ම දේශනා හතරක් පවත්වලා නිමා කරලා තියෙනවා. අද මේ සූත්‍රය ආශ්‍රයෙන් පවත්වන පස්වෙනි ධර්ම දේශනාවයි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. එතනදී මේ අද සාකච්ඡාවේදී මේ සූත්‍රයේ සමගාමීව මේ ශ්‍රද්ධාව කියන කාරණාව අපි ටිකක් මේ දේශනාවේදී සාකච්ඡා කරන්න අදහස් කළා. මේ ශ්‍රද්ධාව කියන කාරණාව යම් ප්‍රමාණයකට අපි නොදන්නවා නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා. අපි ගාව ශ්‍රද්ධාව නැතුවත් නෙමෙයි. අපි ගාව ශ්‍රද්ධාව තියෙනවා. නමුත් ඒ ශ්‍රද්ධාව ඊට වඩා බුදුරජාණන් වහන්සේ කොයිතරම් පැහැදිලි කරලා තියෙනවද? කොයිතරම් දුරට ශ්‍රද්ධාව ප්‍රභේදගත කරලා තියෙනවද කියන කරුණු යම් ප්‍රමාණයකට අපි සාකච්ඡා කරමු. එනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුන මේ ශ්‍රද්ධාව සඳහන් කරනවා මේ ශාසනයට ඇතුල් වෙන්නම ශ්‍රද්ධාව අවශ්‍යයි කියලා. අපි කියුවොත් ශාසනය කියලා කියන්නේ මහ විශාල මාලිගාවක් කියලා. මේ මාලිගාවේ දොර විවෘත කර ගැනීමේ යතුරු තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එයින් අදහස් කළේ යමෙක් ගාව ශ්‍රද්ධාව නැතිනම් යමෙක් ගාව ශ්‍රද්ධාව හිගනම් ඒ පුද්ගලයාට මේ ශාසනය ලබන්න තියෙන බොහෝ දේවල් අහිමි වෙලා යනවා. පිටපැත්තෙන් බලබලා විතරක් යන්න පුළුවන්. ඇතුලේ මොනවද තියෙන්නේ කියන කාරණාව කවදාවත් දකින්න වෙන්නේ නැති නිසා මේ ශ්‍රද්ධාව මේ ශාසනයට ඇතුල් වීමේ ප්‍රධාන අංගයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනි මේ දෙවියන්ට තියෙන සුගති ගමන මේ සූත්‍රයේ සඳහන් කරනවා දෙවියන්ගේ සුගතිය පිළිබඳව. අපි මරණයටපත් වෙලා සුගතියට යන්න කල්පනාව. ඒ කියන්නේ දෙව්ලොව යන්න කල්පනාව. දෙවියෝ කෝටි ගණන් ආයුෂ භුක්ති විඳලා ඒ දිව්‍ය ලෝක වලින් කවදා හරි දවසක චුත වෙනවා. එතකොට ඒගොල්ලන්ටත් යන්න දිහක් තියෙන්න ඕනේ ආපහු. ඒ නිසා මේ චුත වීමේ නිමිති පහළ වුණාට පස්සේ දෙවිවරු හුඟක් අය අඬනවා. කවදාවත් අඬාපු නැති අය එදාට අඬනවා. විලාපකේ කියනවා කියලා සඳහන් කරනවා. මහේශාක්‍ය දෙවියන් නම් අඬන්නේ නිමිති පහළ වෙච්ච ගමන්ම දැනගෙන තම තමන් කරගත්ත කුසල ධර්මයන් හොඳට මතක් කරගන්නවා. සමහර දෙවියන්ට නිමිති පහළ වුණ බවවත් මතක නැති නිසා එහෙම්මම චුත වෙලා බොහෝ වෙලාවට නිරයවල් වලම උපදිනවා. තවත් දෙවියෝ පිරිසකට මේ නිමිති පහළ වෙලා දිනක් දෙකක් තුනක් ගත වෙනකොට මතක් වෙනවා මට දැන් නිමිති පහළ වෙලා කියලා. ඒ වෙලාවට පින් කරන්න බෑ. නිමිති පහළ වුණාට පස්සේ පින් කරන්න බෑ. මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙලා ජීවත් වෙලා එක්තැන් වෙලා වැටිච්ච දවසට එදා ඉඳලා පින් කරන්න පුළුවන් කමක් නැහැ. බණ අහන්න ගියාම කන් ඇහෙන්නෙත් නැහැ. භාවනාවක් කරන්න බණක් අහන්න වාඩි වෙලා ඉන්නත් බෑ. පින් කරගන්න පුළුවන් කමක් නැහැ. පින් කරපු අය කරපු පින් ගැන කල්පනා කර කර සතුටු වෙනවා. පින් කරගන්න බැරි වෙච්ච අය අනේ මේ තරම් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ලැබිලා මේ වාගේ බුද්ධාන්තරයක් ලැබිලා මේ විදිහට පින්කම් කරගන්න පුළුවන් අවස්ථාවක් තිබිලා පින් කරන අය අතරත් ඉපදිලා අපිට පින් කරන්න බැරි වුණානේ කියලා ආධ්‍යාත්මයෙන්ම දුක් විඳිනවා. පසුතැවෙනවා. ඉතින් මේ දෙවියන්ටත් ඒ වගේ මගට ගිහිල්ලා සමහරලාට නිමිති පහළ වෙච්ච බව මතක් වෙනවා. ආන්ගේ නිමිති පහළ වෙලා හඬනකොට ඒ අයට අනිත් දෙවිවරු කියනවා සුගතියට යන්න කියලා. පින්වත මෙහෙන් මෙහෙන් පිට වෙලා ඔබ සුගතිගාමී වෙන්න කියලා කියනවා. එතකොට මොකද්ද මේ දෙවියන්ගේ සුගතිය? දෙවියන්ගේ සුගතිය තමයි මෙහි. අපි මෙහෙන් චිත වෙලා සුගතියට යන්න කල්පනාව. උන්වහන්සේලා හිංසිත වෙලා මෙහි එන්න කල්පනා වුණා. එයි ඒගොල්ලෝ සුගතිය කියලා හිතලා මෙහි එන්නේ. අපේ ජීවිතය ගැන ලොකු යමක් හිතන්න තියෙන තැනක් මෙතන. මමත් එහි ඉඳලා එන්නේ නැද්ද? මමත් එහෙම චුත වෙලා එන්නේ නැද්ද කියලා හැමෝම හැමෝම කල්පනා කරන්න ඕනේ. එහි ඉඳලා ආවනම් එහි ඉඳලා ආවේ මෙහාට එහෙදි කරන්න බැරි මහපින්කම් මෙහෙදි කරන්න පුළුවන් හින්දා. දෙවියන්ට නම් කෝටි ගණන් අවශ්‍ය තියෙනවා. ඒ වුණාට අපිට තියෙන්නේ අවුරුදු 65ක් 70ක් විතර. හැබැයි ඒ කෙටි කාලය තුල දෙවියන්ට කරන්න බැරි මහපින්කම් මෙහි ඉඳගෙන කරන්න පුළුවන්. ඒකයි ඒ කට්ටිය පුංචි කාලයක් හරි භුක්ති විඳින්න මෙහි එන්නේ. දෙවියන්ගේ ආශත් එක්ක සංසන්දනය කරාම අපිට තියෙන්නේ ඊටාම ස්වල්ප වූ කාලයයි. පල්ලැහැම දිව්‍ය ලෝකේ චාතුම් මහරජකේ. චාතුම් මහරජකේ එක දවසකට මනුස්ස වර්ෂ 50ක් ඕනේ. ඒ කියන්නේ අපි ජීවත් වුණොත් යටත් පිරිසෙන් අවුරුදු 70ක් 75ක් විතර ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ දිව්‍ය ලෝකෙන් දවස් එකහමාරක් විතර වගේ තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. ඒ තරම් ආයුෂ බුද්ධි විඳින ආය මෙහාට එන්නේ නමුත් ඒ කාලය තුල අට වඩා ලොකු පිංකම් කරන්න පුළුවන්කම තියෙන නිසා. අන්න ඒ නිසා මේ දෙවියන්ට සුගතිගාමි වෙන්නේ සම්මා දිට්ඨික දෙවියෝ මනුස්ස ලෝකේ ඉපදෙන්නේ හරීම කැමැත්තෙන් කියලා සඳහන් කරනවා. ආවිෂ කෙටි බව ඇත්ත. දිව්‍ය ලෝකේ තියෙන සැප එකක්වත් මෙහෙ නෑ. දෙවියන්ට යටත් පිරිසෙන් දහඩිය දාන තරම්වත් දුකක් නෑ. දාඩියවත් දාන්නේ නෑ ඒගොල්ලන්ට. මේ නිමිති පහ පහළ වෙනකොට පහේ එකක් තමයි ශරීරයෙන් දාඩිය වැක්කෙන්න පටන් ගන්නවා. ඒ මේ අන්තිම කාලේ. ඒ කියන්නේ මනුස්ස ලෝකේ කාලෙන් නම් දින 7ක කාලයක් විතරයි තියෙන්නේ. ඒ දින 7 දිව්‍ය ලෝකේ කාලය හැටියට නම් විනාඩි ගානයි. ආන් එහෙම අන්තිම වෙලාවේ දාඩිය දාන දුකක්වත් ඇති වෙනවා මිසක් නැත්තම් එහෙම දුකක්වත් එහෙම දුකක්වත් නැහැ. ඒතකොට මේ මනුස්ස ලෝකේ තියෙන දුක්ඛන්දරාව අපේ අයට විස්තර කරන්න මේ වෙලාව අපි නිකන් කාලේ නහත්ති කරන්න ඕනේ නැහැ. අපි දන්නවා මනුස්ස ලෝකේ කොච්චර දුකද කියලා. නමුත් මේ සම්මා දිට්ඨික දෙවිවරු පුදුම කැමැත්තෙන් තමයි මනුස්ස ලෝකෙට එන්නේ. ඒ මේ ලෝකේ තියෙන මේ දුක් බව නොදැනගෙනද? දන්නවා. නමුත් ඒ අතර බොහෝ පින්කම් කරගන්න පුළුවන්කම තියෙනවා. බෝසත්වරු පින්නතනේ දිව්‍ය ලෝකේ ඉපදුනාට පින් කරලා වැඩි කල දිව්‍ය ලෝකේ ඉන්න කැමැතිම නැහැ. දැන් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන්නේ දිව්‍ය ලෝකේ ආවිෂ. බෝසතාණන් වහන්සේලා ඊටාම ටික කාලයයි එහි ඉන්නේ. කුසල් නිසා ඉපදිච්ච නිසා ටික කාලයක් ඉඳලා වහාම චිත වෙලා ආයෙ මනුස්ස ලෝකෙට එනවා. එයි මේ පාරමිතා ටික සම්පූර්ණ කරගන්න අවශ්‍ය නිසා. දක්න හරි කැමැත්තෙන් තමයි බෝසතාණන් වහන්සේලා නැවත මනුස්ස ලෝකෙට එනවා කියලා සඳහන් කරන්නේ. ඒ නිසා පින්වත්නි සඳහන් කරනවා අන්න ඒ කාලවලදී නැවත නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා මහා පිංකම් කරගන්න ඒ අය හරියට මහන්සි වෙනවා. එතකොට මේ මනුස්ස ලෝකෙ ඉපදුනා හැම තැනම ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. මොකද අර දෙවියන්ට කීවා ඔබ මෙහෙන් චුත වෙලා ගිහිල්ලා මනුස්ස ලෝකෙ උපදින්න. ඊතෝ භෝ සුගතින් ගත්වා. මේ සූත්‍රයේ මුලින් අපි ඒ කරුණ සාකච්ඡා කළා. පින්වත මෙහෙන් ගිහිල්ලා සුගතියේ උපදින්න. එහෙ ගිහිල්ලා බොහෝ පින්කම් කරලා ආයෙ මෙහාටම ආයෙ මෙහාටම එන්න. හැබැයි ඉතින් දෙවියොත් කියලා නෑ එහෙ ගිහිල්ලා බොහෝ පින්කම් කරලා අපිට වඩා උසස් දිව්‍ය ලෝකෙට යන්න කියලා. Tamanට වඩා උසස් තැනට යනවට අකමැතිද කොහෙද? ඒ නිසා කියන්නේ පින්වත එහෙ ගිහිල්ලා පින් කරලා ආයෙත් මෙහාටම එන්න කියලා කියන්නේ. එහෙමමයි හිත හදන්නේ. මෙහෙන් පිට වෙලා සුගතියට යන්න ආයෙ පින් කරන්න බොහෝ පින් කරලා ආය මෙහාටම මෙහාටම එන්න අපි අතරම ඉපදෙන්න කියලා කියන්නේ. ඉතින් එතකොට අපි අපි අතරත් කිසි වෙනසක් පේන්නේ වෙනසක් පේන්නේ නැහැ අපේ කල්පනාව එහෙම්මමයි. ඇයි එහෙම හිතන්නේ අපි? මන්ද වූ ප්‍රඥාව තියෙන නිසා. නිසා ඊටාම දුර්වලයි. මන්ද ප්‍රඥයි. අපේ ඕන තරම් මලගෙදර වල ගියහම ওই කතාව දැකලා තියෙනවා. ඒ සමහර ಗುಣකතන එහෙම ඉවරෙච්චාමත් එහෙම කියනවා. නැවතත් අපි අතරටම එන්න කියලා. නැවතත් අපි ගාවම උපදින්න කියලා. අපිත් අකමැති මේ පුජ්‍යලයා අපිට වඩා උසස් තැනකට යයිද කොහෙද කියලා. ඒක හින්දා වෙන්න ඇති. ඉතින් අපි දන්නේ නැද්ද මේ මනුස්සයා මැරුණ හැටි? දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා සමහරට පිළිකාවක් ඇදිලා නැත්තම් වකුගඩුවක් නරක් කියලා නැත්තම් අත්මාව ඉදිමිලා කාලාන්තරයක් කණ්ඩ බොන්න බෑ ඉදිමිලා කළු වෙලා තුවාල හැදිලා පණුව හැදිලා පණුව කනවා රැතිස්සේ කෑ ගහලා කෑ ගහලා පණුව කන වේදනාවට. එහෙම ඉඳලා දුක් විඳලා දුක් විඳලා තමයි මැරුණේ. දැන් අපි හොඳටම දන්නවා අම්මා මැරුණේ කොච්චර දුක් විඳලාද තාත්තා මැරුණේ කොච්චර දුක් විඳලාද කියලා. ආයෙත් තින්කම් කරලා ආශිර්වාද කරලා මෙහාට අඬ ගහපුවාම ඒ කියන්නේ පෙර විඳපු දුක් විඳින්න ආයෙත් වරෙන් කියලා අඬ ගහුවා වගේ. අනුකම්පාව නැද්ද කොහෙද? අපිට වඩා ඉහළට යනවට කැමති නැතුවා වගේ. මේ දෙවියොත් ඒ වගේමයි කියන්නේ. එහෙ ගිහිල්ලා බොහෝ පින් කරලා ආපහු ආපහු මේ දෙව්ලොවට මෙන්න කියලා තමයි කියන්නේ. හැබැයි දෙවියන්ට මතක් කරනවා manuss ලෝකෙ ගිහිල්ලා ඉපදිලා ලබන්න තියෙන හොඳම ලැබුම ලබන්න. මොකද්ද මේ හොඳම ලැබුම ලබන්න කියලා කියන්නේ? හොඳම ලැබුම කියලා කියවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්ට යෙදුන උතුම් වූ සුවිසත් ධර්මයේ මහන්ද. එහෙනම් මේ manuss ලෝකෙ ඉපදින පිළිතුරේ හැමතැනම හැමතැනම ධර්මයේ අහන්නත් නැහැ එතකොට අපේ වාසනාව අවාසනාව අපිටම මැනගන්න පුළුවන්. සමස්ත සත්ව ලෝකයේ අපි වෙන වෙන බොහෝ රටවල් වල ඉපදුනොත් මේ තථාගතත්ව වේදිත ධර්මය අද භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච රටේවත් නිර්මල බුදුදහම නැහැ. එයින් එහාට යන ඇමරිකාව, ජපානය, එංගලන්තේ වගේ රටවල් වලට ගියා. ලෝකේ ඊටාම දියුණු රටවල්. නමුත් භාග්‍යතුන් වහන්සේගේ නිවැරදිම ධර්මය හරියටම හැමතැනම අහන්න ලැබෙන්නේ නැහැ. අපේ රට ගැන කල්පනා කරලා බලන්නකෝ. බුදුරජාණන් වහන්සේගේ ආඥාවෙන්ම භාග්‍යතුන් වහන්සේගේ ශාසනය නිමා වෙනතුරු ඒ නිර්මල ධර්ම රත්නේ පිහිටන්නේ මේ රටේ. ඒ වුණාට මේ රටේ සමහර ප්‍රදේශවල ධර්මය අහන්න හරි හිගයි. යාපනයේ දිහා ගැන කල්පනා කරාම එහි බණ අහන අය නැද්ද? ඉන්නවා. ඒ වුණාට බණ අහන්න බණ අහන්න විදිහක් නැහැ. සමහරලාට මේ ගුවන් විදුලි නාලිකාවවත් එහාට ඇහෙන්නේ ඇහෙන්නේ නැති තරම්. ඔය වවුනියාව දිහා, කිලිනොච්චිය දිහා, ඒ වගේ ප්‍රදේශ ගැන කල්පනා කරනකොට ධර්ම ශ්‍රවණය කරන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි. නමුත් මේ බෞද්ධ සම්මතයයි කියන පවුලකත් ඉපදිලා ඉන්නවා. ඒ වුණාට ධර්මය නෑ. කොයිතරම් කොයිතරම් අවාසනාවන්තද එහෙම වුණොත්. ඒ ඔක්කොම අපිට ලැබිලා හැබැයි ඒකෙන් අපි ප්‍රයෝජන ගන්නෑ කියලා කියන්නේ අපි අරටත් වඩා අරටත් වඩා අවාසනාවන්ත වෙනවා. ඒ නිසා අපි නිරන්තරයෙන් කල්පනා කරන්න ඕනේ මේ ලැබිච්ච අවස්ථාවෙන් කොයිතරම් ප්‍රයෝජන ගන්න ඕනේද අපි කියන කාරණාව. ඊළඟට පින්නතනේ මේ ධර්මයේ සමහර වෙලාවට සමහර අයට අහන්නත් ලැබෙනවා. සමහර අයට අහන්න ඕන තරම් ධර්මයේ තියෙනවා අහන්නේ නැහැ. සමහර අය අහනවා ඒ පිළිබඳව අවබෝධයක් අවධානයක් නැහැ. ඇයි ඇහුවට ඇහුවට මතක නැති මතක නැති ධර්ම කාරණාව පිළිබඳව උනන්දුවක් නැහැ ධර්ම කාරණාව පිළිබඳව ප්‍රීතියක් නැති හින්දා මතක හිටින්නේ නැහැ සමහර අය හරියට කියන කතාවක් හරියට බණ අහනවා මතක නැහැ ඒ කියන්නේ උනන්දුව මදිමයි ප්‍රීතිය ශ්‍රද්ධාව මදිමයි නමුත් කල්පනා කරන්නකෝ යම් ධර්මදේශනාවක් ඇතුලේ යම් කාරණාවක් අපි ඉතාමත්ම ප්‍රීතියෙන් ශ්‍රවණය කළා නම් ඉතාම ආශාවෙන් අහගෙන හිටියනම් පුංචි කාලේ ඒ කාරණාව අපිට අදත් මතකයි. ඒ කාරණාවට මගේ තිබ්බ ලොකු ප්‍රීතියක්. එක්ක දේශනාව ඇතුලේ කියවිච්ච පුංචි කතාවක්. නැත්තම් මම ප්‍රිය කරන වචන පෙළ. ඒක මට අදත් අදත් මතකයි. හැබැයි මේ දේශනාවේ අනික් ඔක්කොම මට අමතකයි. මොකද ආන් අර වචන පෙළට මට තිබුණ ලොකු ප්‍රීතියක්. ඒ හින්දා මතක හිටියා. එහෙනම් මුළු දේශනාවම භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ නේද කියන ප්‍රීතිය හැම වෙලාවෙම ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරනකොට ඒ දේශනාවල් හරියට මතක හිටිනවා. පිළිතුරේ අතීතයෙන් අතීතයේ අය බොහෝම කැමැත්තෙන් ධර්ම ශ්‍රවණය කළා. වර්තමානයේත් එහෙම ශ්‍රවණය කරන අය නැතුව නෙමෙයි නමුත් ශ්‍රද්ධාව වර්තමානයේ හුඟක් දෙනාට මදි නිසාද කොහෙද මතක හිටිනවත් බොහොම බොහොම අඩුයි. ඒ නිසාම සඳහන් කරනවා මෙන්න මේ නීවරණ නිසා වීර්ය මදිකම නිසා ධර්ම කාරණාව මතක හිටින්නේ නැති බව. භාග්‍යතුන් වහන්සේම දේශනා කරන නීවරණ නිසා නිවන් ආවරණය කරන ධර්මතාවයන් පහක්. මෙන්න මේ නීවරණ නිසා ඒ වගේම අපි ගාව තියෙන වීර්ය මදිකම නිසා ධර්ම කාරණාව විතරක් මතකදී එන්නේ එන්නේ නැතුව යනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ අහන්න පුළුවන් තැනක ඉපදිලා මේ ධර්මයේ අහලා එහි අඩංගු ධර්ම කාරණා මතක් කරලා අර්ථයේ ධර්මයේ වටහාගෙන ප්‍රමෝදය ප්‍රීතිය සැපය සමාධිය පස්සද්ධිය යන අනුපිළිවෙලින් සිත සමාධිගත වීමට උවමනා ධර්ම කාරණා තමා තුළ උපදවාගෙන මාර්ගඵල ලබන්න පුළුවන්කම තියෙනවා. මේ ජීවිතෙන්න හරි ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා, ඊටාම උනන්දුවෙන් ධර්ම ශ්‍රවණය කරලා මේ ජීවිතෙන්න මාර්ගඵල ලබන්න පුළුවන්. ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් තියෙන්න ඕනේ ඒකට. එහෙම නැතුව හොඳට ධර්මයේ ඉගෙන ගත්තොත් මේ ජීවිතෙන් මාර්ගඵල ලැබුණ නැත්නම් ඒකාන්ත වශයෙන් ඊළඟ ජීවිතෙන් මාර්ගඵල හම්බ වෙනවා. ඒක තමයි මනාව සද්ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ මතක තියාගැනීමෙන් ලැබෙන ලාභය. ඒ වාගේ ලාභයක් මේ ලෝකේ වෙන කොහෙවත් වෙන කොහෙවත්ම නැහැ. ඒ හේතුක ප්‍රතිසන්දියකුත් තිබ්බොත් මේ ජීවිතෙන්ම මගඵල ලැබෙනවා. එහෙම නැත්නම් දෙවනි ආත්මයේදී අපට මාර්ගඵල ලැබෙනවා. දෙවනි ආත්මයේදී මාර්ගඵල ලැබෙනවා කියන කාරණාව තුලින්ම අපිට අප්‍රමාණ ප්‍රීතියක් දනවනවා. එහෙමනම් මේ ජීවිතෙන් පස්සේ සතර පායකනම් උපද්දවන්නේ නැහැ කියන කාරණාවත් එතන කියවිලා සඳහන් වෙලා තියෙනවා. අන්න ඒ නිසා පින්නතුනි මේ ධර්මයේ කෙලෙස් අඩු කෙනාට වැටහෙනව වැඩි. කෙලෙස් වැඩි කෙනාට ධර්මයේ වැටහෙනව අඩුයි. ඒ නිසා හැම වෙලාවෙම කෙලෙස් අඩු කෙනා තමයි වැඩියෙන්ම ධර්මයේ වටහා ගන්න කෙනා. ඒ වගේම මේ තේරුම් ගත්ත ධර්මයේ ජීවිතයට යොදාගන්න සමහර අයට බොහොම අමාරුයි. එයි ධර්මයේ ජීවිතයට යොදාගන්න අමාරු ශ්‍රද්ධාව කියන ධර්මතාවය අපි ගාව මදි නිසා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිබඳව සැකසහිතයි. මෙහෙම කළොත් මෙහෙම වෙයිද? එහෙම සැක වෙන්නේ ශ්‍රද්ධාව නැති නිසා. මේ නිවන් අවශ්‍යයි, මෙලව සැපත් අවශ්‍යයි. දෙගිඩියාවක් තියෙනවා. නිවනත් අවශ්‍යයි, නමුත් මෙලව සැපයත් අවශ්‍යයි. ඒ නිසා නිරන්තරයෙන් දෙගිඩියාවක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකේ අපි කැමති දේ නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අපි කැමති වෙන දෙයකට. නමුත් නිවන් යන්න නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ වෙන දෙයක්. අපි කැමති දේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නැහැ. අපි කැමති දේ දේශනා කරලා නැති නිසා ධර්ම කාරණාවට තියෙන ශ්‍රද්ධාව අපට අඩු වෙනවා. කෙසේ වෙතත් වටින්නේ භාග්‍යතුන් වහන්සේ තමයි ඔක්කොම දන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාවයි අපට වටින්නේ. ඉතින් අපිට නමුත් අපේ හිත නිරන්තරයෙන්ම මේ ලෝභ ද්වේෂ මෝහ පැත්තට බර නිසා අපි ඉල්ලන දේවල් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ නැහැ. ඒ නිසා අපි මේ පැත්තට ටිකක් ටිකක් බර වෙන්න අකමැතියි. ඒකයි සඳහන් කළේ නිවන් දකින්නත් ඕනේ. නමුත් මෙලව ලබන්න තියෙන සැපත් අවශ්‍යයි. මෙලව සැප හොයන්න වෙන ක්‍රමයක් තියෙන්නේ. නිවන් දකින්න වෙන ක්‍රමයක් තියෙන්නේ. දෙකම ඕනේ වැඩියෙන් බර මේ ලෝකේ සැප හොයන්න. එතකොට අපිට නිවන බොහොම බොහොම ඈතයි. ආන් ඒ නිසා සඳහන් කරනවා යම් දවසක යම් කෙනෙක් තේරුම් ගත්තොත් මේ ධර්ම කාරණාව පිළිබඳව ශ්‍රද්ධාව මට මදි කියලා. ආන් ඒ පුජ්‍යලයට එදාට තමයි ධර්මයේ පිළිබඳව අවබෝධය තව තවත් වැඩි වෙන්න පටන් ගන්නවා. තේරෙන්න ඕනේ මේ ධර්ම කාරණාව පිළිබඳව ශ්‍රද්ධාව මට මදි. මීට වඩා මාගාව ශ්‍රද්ධාවක් උපදින්න ඕනේ කියන හැඟීම නිරන්තරයෙන් එයාට එන්න ඕනේ. ආන් එහෙම ඒ ධර්ම කාරණාව පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති වුනහම එයා ධර්ම කාරණාව තව තවත් ක්‍රියාත්මක කරන්න ධර්ම කාරණාවේ යෙදෙන්න පටන් ගන්නවා. ආන් ඒ නිසා පින්වතුනි ශ්‍රද්ධාවේ එක එක මට්ටම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ශ්‍රද්ධාවේ විවිධ විවිධ වූ මට්ටම් තියෙනවා. ඒ විවිධ විවිධ වූ මට්ටම් පිළිබඳව සඳහන් කරනකොට ඒක කොයි කොයි ආකාරයෙන් යුක්තද? එක සූත්‍රයක සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ ළඟම බණහඬ යන යම් පුද්ගලෙක් බොහෝ ශ්‍රද්ධාව තියෙනවා. දේශනාවත් පිළිගන්නවා. බොහොම ශ්‍රද්ධාව එයාට තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් එයා පිළිගන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ නොඑක් වර සතුන් මරන්න එපා කියලා දේශනා කරලා තිබුණට තාම මෙයා අතින් සත්තු සත්තු මැරෙනවා. ශ්‍රද්ධාව නැද්ද මෙයා ගාව? තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නිතරම සත්තු මරන්න එපා. මෙයත් ඒක පිළිගන්නවා. ඒ වුණාට තාම සත්තු තාම සත්තු මැරෙනවා. තන් ඒකයි සඳහන් කළේ Tamanටම දවසක වැටහෙන්න ඕනේ මේ ධර්ම කාරණාව පිළිබඳව මා තුළ තියෙන ශ්‍රද්ධාව මදි කියලා. මාගාව ශ්‍රද්ධාව ප්‍රමාණවත් විදිහට තිබුණා නම් මාතින් කවදාවත් සතු මැරෙන්නේ සතු මැරෙන්නේ නැහැ. ආන් ඒ නිසා මේ සතුන් මැරුවොත් සතර අපායේ උපදින බවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් මම ඒ කාරණාවත් හොඳට දන්නවා. නමුත් තාම සත්තු ඒත් සත්තු මැරෙනවා. සඳහන් කරනවා නමුත් මෙයාට යම් කලකදී වැටහෙනවා මට මේ ශාසනීය ශ්‍රද්ධාව මෙහෙම තිබුණට සතර පායෙන් මිදෙන්න මිදෙන්න බෑ. මේ මංගාව තියෙන ශ්‍රද්ධාව මේ ප්‍රමාණයෙන් තිබ්බ කියලා මට සතර පායෙන් කවදාවත් මිදෙන්න පුළුවන් කමක් නෑ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව 100%ක්ම ශ්‍රද්ධාව දියුණු වෙච්ච දවසට තමයි මට මේ සතර පායෙන් නිදහස් වෙන්න නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ආන් ඒ නිසා පින්නතිනේ මේ ශ්‍රද්ධාව වැඩි නිසා ජීවිතේ ගියත් කවදාවත්ම මම සතෙක් මරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පා කියලා තියෙනවනම් මගේ ජීවිතේ නැති වුණත් මම සත්තු මරන්නේ නැහැ. සිල් සමාදන් වෙන්න කියලා දේශනා කළේ එහෙමනේ. ජීවිතේ ගියත් මේ සිල්පදේ මම කඩන්නේ නැහැ. ජීවිතේ නැති වුණත් මම භාග්‍යතුන් වහන්සේට එරෙහි වෙන්නේ නැහැ. මෙච්චර කාලයක් සංසාරේ අපි ඇවිත් ඇයි? මේ බුදුරජාණන් වහන්සේලා අපට මීට පෙර මුණ ගැහුන්නේ නැතුව නෙමෙයිනේ. ලක්ෂ සංඛ්‍යාත බුදුරජාණන් වහන්සේලා අපිට අපිට මුණ ගැහුණා. උන්වහන්සේලා ලෝකයට ධර්මයක් දේශනා කළා. අසංඛ්‍ය ගණන් සත්‍යය සංසාරයෙන් එතරම් ගියා. අපිට තවම අපිට තවම බැරි වුණා. ඒ හේතුව තමයි මෙතෙක් අනාදිමත් කාලයක් සංසාරයේ අපි බුදුරජාණන් වහන්සේලාට කීකරුුණේ නැහැ. මෙතෙක් කාලයක් කීකරුුණේ නැහැ. ආයෙත් අපිට බුද්ධ ශාසනයක් හම්බ වෙලා. ආයෙත් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් හම්බ වෙලා. මේ ජීවිතෙත් මේ වෙනකොට සෑහෙන්න වයස ගිහිල්ලා. හැබැයි තාම කීකරු උනාද නැද්ද කියලා කාරණාව හිතන්න ඕනේ. මේ ජීවිතෙත් තාම කීකරු වෙලා නැත්තම් අය බුද්ධාන්තරයක් කවදා හම්බෙයිද කවුද දන්නේ. හරි භයානක තැනක අපි ඉන්නේ. බැරි වෙලාවත් මේ ජීවිතෙන් අපි මරණයටපත් වෙලා අවීචිය වාගේ තැනක ඉපදුණු අපිට මෛත්‍රී බුදු පියාණන් වහන්සේ නම් මුණ ගැහෙන්නේ මුණ ගැහෙන්නේ නැහැ. ශාසනයේ උලඟවත් හම්බ වෙන්නේ නැහැ. මේ ජීවිතෙන් අවීචියට ගියොත්. එහෙනම් මෙදත් භාග්‍යතුන් වහන්සේට කීකරු නොවි හිටියොත් ඔය දේ උරුම වෙන්න පුළුවන්. එහෙනම් ඊළඟ බුද්ධ ශාසනයත් හම්බුනේ නැත්නම් ඊළඟට තව අන්තර්කල්ප ගණනාවක්ම තියෙනවා මේ කල්පේ විනාශ වෙන්න. නමුත් බුද්ධ ශූන්‍යයි. ඒ කාලේ ඉපදුනොත් අපි ගාවත් මේ ශ්‍රද්ධාදී ගුණ ධර්ම මොකවත් නැහැ. නිරේක තිරිසන් ලෝකයක പ്രേත ලෝකයක ඉපදිලා කවදානම් ආයේ මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය ලබන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ආදාදම ආදාදම භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්නම සිද්ධ වෙනවා. ඒක හෙටට කවදාවත් කල් දානවා නම් ඒ තරම් අඥාන පුජ්‍යලේ මේ ලෝකේ තව නැති තරම්. නමුත් එහෙම කල් දාන අයම තමයි අපි අතර බොහොම වැඩි. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙහෙම පැහැදිලි කළා. යම් මොහතක යම් පුජ්‍යලේ මේ සතුන් මැරීම නම් වූ කර්මය නිසා සතර අපායේ උපදින්න තියෙන අවකාශය සම්පූර්ණයෙන්ම නැති කරනවා. කොහොම වුණොත්ද දිවි හිමියෙන් මේ සිල්පදේ මම කඩන්නේ නෑ කියලා පොරොන්දු වෙලා ආරක්ෂා කරනවා. හැබැයි ඒක දැඩි වෙන්න ඕනේ. අද දිවිහිමියෙන් කියලා කියනවා. අවස්ථාව ලැබුණාට පස්සේ කැඩෙනවනම් ඒකෙන් ඒ ආරක්ෂාව සැපෙන්නේ සැපෙන්නේ නෑ. අපි උදාහරණයක් මෙහෙම ගත්තොත් අපි ඒ විදිහට පොරොන්දු වෙලා ඉන්නේ දැන් ප්‍රාණඝාතයෙන් වළකින්නේ. මම හදිස්සියේ ගමනක් ගිහිල්ලා එනකොට අපේ හුරතල් දරුවෙක් සමහරලාට ගෙදරට කිඹුලෙක් ඇවිල්ලා කිඹුලෙක් ඇවිල්ලා ගිලිනවා. දැන් භාගයක් ගිලලා. දැන් දරුවගේ තව කතා කරන්න පුළුවන් දරුවාට පේනවා එයා ගැලවෙන්න දඟලනවා. දැන් කෑ ගහනවා මම බේරගන්න මම බේරගන්න මම බේරගන්න කියලා. මෙන්න මේ වෙලාවටත් ඉවසන්න පුළුවන්ද දරුවා කොහොම හරි බේරගන්න උත්සාහ දරනවා. නමුත් අපිට හිතෙන්න පුළුවන් අනිත් පැත්තෙන් කඩුවක් 30ක් අරගෙන ගිහිල්ලා මෙයා දෙකට කැපුවොත් කිඹුලා හරි තුඹුලා හරි ගිලින එක නවතිනවා. එහෙම වුණොත් කොහොම හරි කරලා මෙයා දෙකට ඉරලා හරි දරුවා බේරගන්න පුළුවන්. ධාරක ප්‍රේමය වැඩි නිසා ඒ තීරණයට අපි යනවා කියන එක අපේ සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ අහන්න දෙයක් අහන්න දෙයක් නෙමෙයි. නමුත් ආන්ගලාවට අර සිහිය උපදින්න ඕනේ. මේ ශ්‍රද්ධාවෙන් මේ සිල්පදේ සමාදන් වුණේ කිසිසේත්ම කඩන්නේ කඩන්නේ නැහැ කියලා. සමහරලාට ඔබේ ඒ සිල්පදේ සත්‍යක්‍රියාව නිසාම දරුවා නිදහස් වෙන්න තියෙන ඉඩකඩද ඊටාම ඉහළයි. නමුත් මේක අත්හදාම බලන්න ඕන ජීවිතේ. නමුත් සත්‍යයි. 아무තෙන් අත්හදා බලන්න ගිහිල්ලා තව කෙනෙකුගේ ජීවිතේ විනාශ වෙන එකක් නෑ. සත්‍යයි. ඒ සඳහා ධර්මකාරණා ඕන තරම් භාග්‍යතුන් වහන්සේ වෙන වෙන තැන්වල මේ ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට පින්නතුනේ අපි එහෙම සමාදන් වෙලා ඒකෙම ඉන්නවනම් එහෙම දෘඪ විදිහට සමාදන් වෙලා තියෙනවා නම් ඊළඟ මොහොතේ මැරිලා ගියත් තිසරණක් තියෙනවා නම් නිවේකණම් උපද්දවන්නේ නැහැ. ඒ තරම් පුදුම ආරක්ෂාවක් තියෙනවා. දිවි හිමියෙන් මේ සිල්පද පහම රකින්නවා කියලා පෙරුවන් සරණ ගිහිල්ලා කෙනෙක් අදිෂ්ඨාන කෙරුවොත් ඒ මොහොතේ ඊළඟ තප්පරේ මැරිලා ගියත් නිවේක උපද්දවන්න තියෙන ඉඩකඩ ඒ කර්ම නිසා අහුසි වෙලා යනවා. ඒ නිසා ඒ තරම්ම ආරක්ෂාවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ශ්‍රේෂ්ඨ මාර්ගය. ඒ නිසා පින්නතිනි යම් කෙනෙක් තිසරණ සහිතව හරියටම ප්‍රාණ පරිත්‍යාගයෙන් මේ සිල් ආරක්ෂා කරනවා කියලාම පුරුදු වෙන්න ඕනේ. ඒතකොට තිසරණ සහිතව කියලා කිව්වේ බුදුන් සරණ ගිහිල්ලා තියෙන්න ඕනේ, දහම් සරණ ගිහිල්ලා තියෙන්න ඕනේ, සංඝම් සරණ ගිහිල්ලා තියෙන්න ඕනේ. ආන් මේ තෙරුවන් සරණ ගිහපු පුජ්‍යලයටයි ලෝකේ බෞද්ධයා කියලා කියන්නේ. එහෙනම් සරණ ගිහිල්ලා සිල් රකින්න ඕනේ. මොකද භාග්‍යවතුන් වහන්සේ අපට අනුකම්පා කරපු තරම අපේ ඇයට තේරෙනවනේ. මේ කෙලෙස් 1500ක් පිළිබඳව සඳහන් කරනවා. ඔය කෙලෙස් 1500න් භාග්‍යතුන් වහන්සේ අපිට සිල්පද පහයි රකින්න කිව්වේ. එතකොට අපිට කොයි තරම් ලාභයක්, කොයි තරම් පහසුවක් භාග්‍යතුන් වහන්සේ උදා කරලා දීලා තියෙනවද? 1500න් පහ. 1500න් රකින්න කියවනම් කොයි තරම් අමාරු වෙයිද? නමුත් අපි කිව්වේ පහයි. මේ පහක් බෑ කියලා කියන්නේ අපි සසරින් එතර යන්න තව බොහොම බොහොම දුර්වලයි කියන කාරණාව. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට එරෙහි වෙන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ ආරක්ෂා කරන්න කියලා දේශනා කළා නම් මම ආරක්ෂා කරනවා. මාගේ ජීවිතේ භාග්‍යතුන් වහන්සේ හැර වෙන කෙනෙක් මට නැහැ කියන ශ්‍රද්ධාව උපදවාගෙන උන්වහන්සේ එපා කියනවනම් මම කරන්නේ කවදාවත්. හැබැයි අපිට එහෙම ශ්‍රද්ධාව අඩු වෙනව හුඟ අඩුයි. ඔය ජීවිතේට යම් යම් කාලවල මුණ ගැහෙන සමහර අය කිව්වොත් මේ වැඩේ කරන්න එපා කියලා. අරට වඩා ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙලා අපි ඒගොල්ලෝ එපා කියපු දේවල් නොකර ඉන්නවා. මොකද ඒගොල්ලෝ අපට අහිමි වෙයි, අපිට අකමැති වෙයි, අපි දාලයයි මේ වගේ සිද්ධි හින්දා. මොකද භාග්‍යතුන් වහන්සේ පිළිබඳ එච්චර ශ්‍රද්ධාවක් ඇති වෙලා ඇති වෙලා නැහැ. එහෙනම් මං ඉන්නේ කොතනද කියලා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ. ඊළඟට පිළිතුරේ සඳහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ වූ අකාලික වූ ධර්මය සම්දිත්තිකෝ අකාලිකෝ එහිපස්සිකෝ අකාලිකයි නෙමේ ධර්මය සාන්දෘෂ්ටිකයි ඕනෑම කාලයක ප්‍රතිඵල තියෙනවා එදා විතරක් නෙමේ ධර්මයේ ප්‍රතිඵල තිබ්බේ අදත් තියෙනවා හෙටත් තියෙනවා සාන්දෘෂ්ටිකයි ඒ ප්‍රතිඵල මේ ජීවිතෙන්න මේ ජීවිතෙන්න දැක්ක හැකි ඒකට කාලයක් නෑ අකාලිකෝ ඒහිපස්සිකෝ මොනවද කරන්න ඕනේ ඇවිල්ලා බලන්න ඕනේ කොහාට දෙන්නේ ශාසනය ඇතුළට එන්න ඕනේ පිටපැත්තේ ඉඳලා ඒක බලන්න බලන්න බෑ ශාසනයේ ඇතුළට එන්න නම් ශ්‍රද්ධාව කියන යතුරක් අරන් එන්න වෙනවා. ඒ යතුරෙන් දොර අරගෙන ඇතුළට යන්න ඕනේ. එහෙනම් මේ ශාසනයේ පිවිසුමම ශ්‍රද්ධාවයි කියලා අපි මුලින්ම මුලින්ම සඳහන් කළා. ඒ ශ්‍රද්ධාව ගැන තමයි මේ කතා කරමින් ඉන්නේ. අපිට ඒ ශ්‍රද්ධාව කොහොම උපදිනවද? ආන් ඒ ශ්‍රද්ධාව පින්නතේ හරියටම උපද්දවන්න නම් මෙන්න මේ ජීවමාන බුද්ධ සංඥාව කියන එක නිතරම නිතරම අපි ගාව තියෙන්න ඕනේ. මොකද්ද මේ ජීවමාන බුද්ධ සංඥාව කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ තවමත් තවමත් ජීවමානයි. එහෙම ජීවමාන නම් භාග්‍යතුන් වහන්සේට මම හොඳට හොඳට පේනවා. ඊට අපි ඔක්කොම බුදුරජාණන් වහන්සේට පේනවා. සර්වඥතා ඥානය කියන එක බොහෝ දෙනාට මේ ලෝකෙ පිළිගන්න බෑ. ආයේ සර්වඥතා ඥානය කියන එකේ තරම්ම විශාලයි. ඒ ඥානයට පුදුම බලයක් තියෙන්නේ. රූපකයෙන් පිරිනොම් පාලා දැන් අවුරුදු 2600 ගානක් ගිහිල්ලා. නමුත් මෙතන මේ මම කියන කෙනා මේ ජීවිතයේ මේ ගෙවන කාලයත් භාග්‍යතුන් වහන්සේ දැක්කා. මේ ලෝකෙන් චුත වෙලා ගිහිල්ලා ඊළඟ ආත්මයේදී මට හම්බෙන ඇඟ මොකද්ද කියන එකත් භාග්‍යතුන් වහන්සේ දැක්කා. මට හම්බෙන ආත්මේ මට හම්බෙන ඇඟ භාග්‍යතුන් වහන්සේ දැක්කා. මේ ජීවිතේ මේ දැන් මේ දේශනාව කරන අතරේ මට පහළ වෙන සිතුවිලි ඔක්කොම බුදුරජාණන් වහන්සේ දැක්කා. මා මරණාතුරු මට උපදින සියලුම සිතුවිලි භාග්‍යතුන් වහන්සේ දැක්කා ඊළඟ භවයේ උපතක් දැක්කා ඒ භවයේ සිතුවිලි ඔක්කොම දැක්කා මම නිවන් දකින්නේ කවද්ද සංසාරේ එදාට යනකම්ම මා උපදින උපදින හැම ජීවිතයක්ම නිරේ ඉපදෙන වාර වෙත්නම් ඒවා പ്രේත ලෝකයේ ඉපදෙන වාර තියෙනවා නම් එහෙමත් තිරිසන් ලෝකයේ ඉපදෙන වාර අසුර ලෝකයේ ඉපදෙන වාර තියෙනවා නම් එහෙමත් ඒ ඔක්කොම කරලා ආය මනුලෝට එනවා නම් එහෙම ඒ මනුස්ස ලෝකෙට ඇවිල්ලා එදාට පවත්වන සිතුවිලි මොනවද ඒ සියල්ලම මේ සියල්ලම මගේ ඔබේ සියල්ලම භාග්‍යතුන් වහන්සේ දකිනවා ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ ළඟ එදත් निराවරණයි අදත් निराවරණයි භාග්‍යතුන් වහන්සේට පේන්නේ අපේ ශරීරයේ පිටපැත්ත විතරක් නෙමෙයි ඊළඟ තත්පරයේ උපදින සිතුවිල්ල පවා පේනවා. ඒ නිසා මේ සර්වඥතා ඥානය කියන එක පිළිබඳව අපිට සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ආන් ඒ සර්වඥතා ඥාණයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ තවම ජීවමානයි කියලා. මහා පරිනිර්වාණ සූත්‍රයේ ඕක ඊටාම විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේගේ අන්තිම වචනය කියන කාරණාව පැහැදිලි කරන තැන මුලින්ම දේශනා කරනවා. තාම භාග්‍යතුන් වහන්සේ පිළිනුවම් පැවිනේ. මහණෙනි ඔබට පෙළවදන් දේශනා කළ ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ අතීතයට ගියා කියලා කවදාවත් කල්පනා නොකළ යුතුයි. එහෙමනම් පින්නතේ අපි තනි තනියම අපි අපෙන්ම අහලා බලමු ඒ ජීවමාන බුද්ධ සංඥාවෙන්ම මම බුදුරජාණන් වහන්සේට අපෝපස්ථාන කරනවද? භාග්‍යතුන් වහන්සේ මා දිහා බලාගෙන ඉන්න නිසා පව් කරන්න ලැජ්ජාවක් මට තියෙන්න ඕනේ නැද්ද? සමහර පව් කරන්නේ අපි හැංගිලා. කාට හැංගිලා පව් කළත් වැඩක් නැහැ. භාග්‍යතුන් වහන්සේට නම් පේනවා. කාට හැංගුණා භාග්‍යතුන් වහන්සේට නම් පේනවා. එහෙනම් හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ අනුන් නොදැක්කට බුදුරජාණන් වහන්සේ මන් දිහා බලාගෙන. උන්වහන්සේ මන් වෙනුවෙන් ඉඳලා තියෙන දු මහා සාගරයේ ජල කඳට වඩා ලේ දන් දුන්න මන් වෙනුවෙන්. අහසේ තියෙන තරුවලට වැඩි ඇස් දන් දුන්න මන් වෙනුවෙන්. මහ පොළොවේ තියෙන පස් වලට වැඩි මස් දන් දුන්න මන් වෙනුවෙන්. යොදුන් 168000ක් උස මහා මේරු පර්වතයට වඩා වැඩියෙන් ඔටුනු පලන් හිස් Taman වහන්සේම Tamanගේ අතින්ම කප කපා දන් දුන්න මං වෙනුවෙන් ප්‍රිය දරුවෝ ප්‍රිය බිරිඳ නොඑක් ආත්මවල ලක්ෂ කෝටි ගණන් වාරවල දන් දුන්නා සීමාවක් නැහැ ඒ කවුරු වෙනුවෙන්ද මම වෙනුවෙන් අපි අපේ තව කෙනෙකුගේ නිවන වෙනුවෙන් අපි කවදාවත් අපේ දරුවෙක් දුන්නද? අපි දරුවෙක් නෙමෙයි. තව කෙනෙකුගේ සුඛ විහරණය සඳහා අපි අපේ වකුගඩුවත් කපලා දුන්නේ නැහැ. අපි අපේ ඇහැක් ගලවලා දුන්නේ නැහැ. අපි අපේ හැම කෑල්ලක් බද්ධ කරන්න කියලා තුවාලේ වහගන්න මගේ හැම බද්ධ කරගන්න කියලා හැමක් දුන්නා නම් අපි එහෙමවත් අපේ ජීවිතේ අපි දීලා නැහැ. නමුත් මේ මහා උත්තමයන් වහන්සේලා අපි වෙනුවෙන් කැප කරලා තියෙන තරම් උන්වහන්සේ බලාගෙන ඉන්න මෙන්න මේ පුද්ගලයා වෙනුවෙන් මේ සංසාරේ මේ තරම් මං කැප වුණා. ඔහු සසරින් එතර කරන්න. නමුත් තවත් ආන් ඔහු කරන වැඩ මට හිතෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ මන් දිහා බලාගෙන එහෙම හිතනවද? එහෙනම් කාට හොරෙන් මොනව කළත් භාග්‍යතුන් වහන්සේට පෙනිපෙනී පෙනිපෙනී පව් කරන්න පුළුවන්ද? මේ ජීවමාන බුද්ධ සංඥාව කියන එක මේ ශාසනයේ නිමා වෙන තුරුම තියෙනවමයි. පිනතේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ආදාහනය කරලා ඒ කටයුතු ඔක්කොම ඉවර කරලා භාග්‍යතුන් වහන්සේගේ ආදාහන පූජාව දවස් 21ක් තියෙනවා. පිරිනවම් පාලා හත් දවසක්ම පුෂ්ප උපහාර දක්වනවා. හත් දවසක්ම ශ්‍රී දේහයට මල් පූජා කරනවා. හත් දවසක්ම ශ්‍රී දේහය දැවෙනවා. දවස් 7නිම දැවීමෙන් පවතිනකොට භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු විදිහට ධාතුන් වහන්සේලා ඉතුරු වෙනවා. සෑය නිමලා ඒ ධාතුන් වහන්සේලායි අරගෙන ඒ ධාතුන් වහන්සේලාට පූජාව පවත්වනවා හත් දවසක් විශේෂයෙන් ඒ වෙලාවේ. අන් ඒ නිසා පුෂ්ප උපහාර ලැබෙනවා හත් දවසක්, සෑය දෙවෙනවා හත් දවසක්, ධාතුන් වහන්සේලාට පූජාව පැවැත්වෙනවා හත් දවසක්. මේ 21 දවසම අයිති වෙන්නේ ආදාහන පූජාවටයි. මේ සියලුම කටයුතු ඉවර කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ සයත් නුවර ජේතවනාරාමයේ යම් තැනකද කුසිනාරාවින්දල සයත් නුවර බලා වඩින්නේ පිටත් වුණා. භාග්‍යතුන් වහන්සේ අද මට නැහැ. මට උපස්ථාන කරන්න කෙනෙක් නැහැ. අද කාගේ පාත්‍ර අසුරු වර්ගණ යන්නද? ආනන්ද හැමදෙරු එහෙම හිතුවේම නැහැ. බුදුරජාණන් වහන්සේ දානවලද පාත්‍රය අතට ගත්තා. වෙනදත් භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් පාත්‍රයේ අතිරේක සිවුරයි උන්වහන්සේ තමයි අරගෙන වැඩියේ. ඒ අතිරේක සිවුරත් ගත්තා. ආනන්ද ස්වාමීන් වහන්සේ දකිනවා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහින් වඩිනවා. මම පිටිපස්සෙන් වඩිනවා. ඒ විදිහට තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩියේ. සඳහන් කරනවා 500ක් දෙනා වහන්සේ උන්වහන්සේත් එක්ක එකතු වුණා. නමුත් හැබැයි සවැත් නුවරට ගිහිල්ලා පිටිපස්ස බලනකොට ගණන් කරන්න බැරි තරම් භික්ෂුන් ප්‍රමාණයක් උන්වහන්සේ පිරිවරාගෙන පිටිපස්සෙන් වඩිනවා. හැබැයි සවැත් නුවරට ඇතුල් වෙනකොටම මිනිස්සු ආපහු දුවගෙන එන්න පටන් ගත්ත ආනන්ද හැමදුරුව ගාවට. ඇවිල්ලා මිනිස්සු අහනවා "බන්තේ ආනන්ද පුබ්බේ භගවතා සද්දින් ආගච්ඡිත" "බන්තේ ආනන්ද" ස්වාමීනි ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේ පෙර වැඩියා නම් භාග්‍යතුන් වහන්සේ සමගම වඩිනවා. ඔබ වහන්සේ පෙර වැඩියා නම් භාග්‍යතුන් වහන්සේ සමගම තමයි ආපහුත් වෙන්නේ. නමුත් කෝ භාග්‍යතුන් වහන්සේ දා ඔබ වහන්සේ මෙහෙම භාග්‍යතුන් වහන්සේත් එක්ක වැඩියා. අද ඔබ වහන්සේ තනියම වඩිනවා. මිනිස්සු අහනවා අජ්ජ කුහින් භගවන්තං තපෙත්වා ආගතස්ස. අද භාග්‍යතුන් වහන්සේ කොහි තියලා ඔබ වහන්සේ ආවද ස්වාමීනි? මිනිස්සු අඬනවා මහා ලොකු මහා ලොකු ජන සම්නිපාතයක් ඇති වෙලා මේ සියලු දෙනාම අඬා වැළපෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ මේ මිනිස්සුන්ට අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවක් කරලා මිනිස්සුන්ගේ හිත හදලා යම් තැනක ජේතවනාරාමයේ පිහිටියාද ආනන්ද ස්වාමීන් වහන්සේ එතෙන්ට වැඩියා. සඳහන් කරනවා පින්වතුනි එතෙන්ට වැඩලා ජේතවනං පවිසිට්වා ආනන්දයන් වහන්සේ ජේතවනයේට පිවිසලා දස බලේන වත්ත ගන්ධ කුටින් වන්දිත්වා දස බලයන් වහන්සේ වැඩ සිටියා උගන්ද කුටියට වැඳලා ద్వාරං විවරිත්වා දොර ඇරලා මංච පීඨං නීහරිත්වා ඇතුළේ තිබිච්ච ඇඳ පුටු ඔක්කොම එළියට අරගෙන ගසා දාලා ගන්ධ කුටින් සමන්ජිත්වා ගන්ධ කුටිය ඇමදලා මාලා කචවරං ඡඩ්ඩෙත්වා එදා අන්තිමට බුදුරජාණන් වහන්සේ මෙහි ඉඳලා වඩින දවසේ මිනිස්සු පූජා කරලා තිබිච්ච මල් තාමත් සුගන්ධ කුටිය ඇතුලේ පරවෙලා වේලිලා එහෙමම තියෙනවා. එහෙනම් මාලා කචවරන් ඡද්දෙත්වා ඒ මල් ඔක්කොම ඔක්කොම ඉවත් කරලා මංච පීඨං අභිහරිත්වා පිරිසිදු කරපු සුගන්ධ කුටිය ඇතුලේ අර ඇඳ පුටු ආපහු තැම්පත් කරලා නැවත භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන්න පටන් ගන්නවා. ළඟට වෙලා ඉඳගෙන උණු පැන් හදනවා, ඇල් පැන් හදනවා. නිසි වෙලාවට ඇවිල්ලා සුගන්ධ කුටියට ගඳලා කතා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ මුව දෝවණී කරන වෙලාව නෙමෙයිද මේ මහා ප්‍රඥාවන්තයා දන්නේ නැද්ද මේ මුහුණ සෝදන වෙලාවයි මේක කියලා දන්නවා ඒකනේ පෑන් උණු කරලා නිමලා අවශ්‍ය තැන තියලා දැහැටි දඬු තියලා සේරම පිළියෙල කරලා ආවේ නමුත් ඇවිල්ලා කියන්නේ නැහැ ස්වාමීනි ඔක්කොම සූදානම් එහෙනම් ගිහිල්ලා මූණ සෝදගන්න කියලා භාග්‍යතුන් වහන්සේට කියන්නේ උන්වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ මුව දෝනා වෙලාව නෙමෙයිද ස්වාමීනි මේ පිළිසිඟා වඩින වෙලාව නෙමෙයිද ස්වාමීනි මේ මිනිස්සුන්ට ධර්ම දේශනාව කරන වෙලාව නෙමෙයිද මේක? ස්වාමීනි මේක දෙවියන්ට අනුකම්පා කරලා දෙවියන්ගේ දහම් පැනවලට උත්තර දෙන වෙලාව නෙමෙයිද? එහෙම අහනවා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ජීවමානයි කියලාම උන්වහන්සේගේ මුළු ජීවිත කාලෙම මේ උපස්ථානයේ උපස්ථානයේ කළා භාග්‍යතුන් වහන්සේට. අපිටත් එහෙමයි. එහෙමනම් අපි ශ්‍රද්ධාව තිබුණොත් විතරයි ඒ විදිහට මේ වැඩ කටයුතු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ශ්‍රද්ධාව අපි ගාව නොතිබුණොත් අපිට කවදාවත් මේ ශාසනයට ඇවිල්ලා මහ පිංකම් කරගන්න කරගන්න බෑ. භාග්‍යතුන් වහන්සේ ජීවමානයි කියන සංඥාවෙන්ම අපි බොමලුවට යා යුතුයි. භාග්‍යතුන් වහන්සේ ජීවමානයි කියන සංඥාවෙන්ම අපි චෛත්‍ය රාජයන්න් වහන්සේ ළඟට යා යුතුයි. විහාරස්ථානයේ අපේ පන්සලේ විහාර මන්දිරයක් හැදුවේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. මේට අවුරුදු 2000 ගානකට කලින් පිරිනුවම් පෑවනම් විහාරයක් හදන්න ඕනේ නෑනේ. අවුරුදු දෙක තුනකට කලින් නැති වෙච්ච තාත්තා වෙනුවෙන් අලුතෙන් හදන ගේ ඇතුලේ අපි කාමරයක් හදන්නේ නැහැ. තාත්තා නැහැ. එහෙනම් ඉතින් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් විහාරයක් හදන්න ඕනේ. නමුත් අපි එහෙනම් ඇයි විහාරයක් හැදුවේ? භාග්‍යතුන් වහන්සේ තාම ඉන්නවා. එමුනා ඒකුන් වහන්සේගේ කුටිය. අපි විහාරයට ගිහිල්ලා දන ගහලා වැඳලා ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ අවසර ඉල්ලලා දොරාරිනවා කියලා කියන්නේ ජීවමාන බුද්ධ සංඥාව අපි ගාව තිබුණා. එදාටයි අප්‍රමාණ කුසල් රැස් වෙන්නේ එහෙනම් මේ දේවල් මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව තිබුණොත් විතරයි. එමනම් ධර්මදේශනාවට අදට යෙදিলা තියෙන කාලේ නිමා වෙලා නිසා අපි ධර්මදේශනාව මෙතනින් අදට නිමා කරමු. මේ මහා කුසලයාගේ බලයෙන් ශක්තියෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.